ධර්මානුශාසනාව අද දේශකයන්න් වහන්සේ කොළඹ හත බෞද්ධ ලෝක මාවතී ශ්‍රී කල්යාණ ධර්ම යෝගාශ්‍රමය අධිපතිව වැඩ විස අපවත්ී වදාළ කෝට්ටේ දේවානන්ද ස්වාමීන් වහන්සේ Thank you. භගවතු වරහතෝ සම්මා සම්බුද්දස්ස හොඳයි අග්ගඤ්ඤ සූත්‍රයේ අපි ආරම්භ කළා අපි ආවා දීර ස්වરૂපයක් ගන්නා තනක් ගැන කතා කළා මේ ලෝකේ සියල්ලම සම්පූර්ණයෙන්ම නැති උනායි කියන තත්ත්වයට ආවට පස්සේ තිවිච්ච තත්ත්වයක් ගැන ඒ කිව්වේ. එතකොට ඒ තත්ත්වයට දැසගත්තාට පස්සේ ඒ තත්ත්වය උදා වුණාට පස්සේ ඒ ලෝකයේ තුල නැති වෙච්ච ඒ ලෝකයෙන් අයිමුරිය මොනවද? යම් ධර්මයක් පෙරලියකින් පෙරලියක් ආශ්‍රිතව පෙරලියක් කියන්නේ වෙනස් වීමක් ආශ්‍රිතව යම් දෙයක් යම් වස්තුවක් ලෝකේ සකස් වෙලා තිබුණා නම් ඒ වස්තු සියල්ලම ලෝකයෙන් අයින් වූ බව කියනවා. එතකොට මේ කියන්නේ මොකද්ද? ලෝක කියන શબ્දයට අයිති සියල්ල අයින් වූ බවයි. එතකොට ලෝක කියන શબ્දයට අයිති සියල්ල අයින් වුණයි කිව්වහම මෙතන බුදුහාමුදුරුවෝ පෙන්වන්නේ මොකද්ද? ඒ ලෝක කියන ක්‍රියාව ක්‍රියාව යටතේ ක්‍රියාව යටතේ සංවිධාන වෙලා තිබිච්ච සියල්ල. ඒ ක්‍රියාවේ දුර්වලත්වය ඇති වෙනකොට ඒ සංවිධාන ඔක්කොම නැති වෙනවා. දැන් ඒ සංවිධාන අපි ඡන්ද සූර්ය මාස අර්ධ මාස නැකත්තරු ඒ වාගේ උතු සංවච්චර ස්ත්‍රී පුරුෂ භේදය කියන මේ සියල්ල ලෝකේ නැහැ. දැන් එතන ස්ත්‍රී පුරුෂ භේදය කියලා ගන්නකොට ඒ කිව්වේ 90ක වෙනසක්. ඒ ස්ත්‍රී පුරුෂයෙක් කියන එකක් නෙමෙයි කියන්නේ. ඒ ස්ත්‍රීත්වය පුරුෂත්වය කියන මේ වර්ග දෙක ස්ත්‍රී කිව්වේ මොන යම් කිසි ක්‍රියාවක් ක්‍රියා ස්වરૂපයක් නිසායි පුරුෂ කිව්වේ ක්‍රියා ස්වરૂපයක් නිසායි. ඒ ක්‍රියාව සංවිධානය කිරීමට ඉදිරිපත් වූ ශක්ති ස්වરૂපය ගැබ් කරගෙන තිබිච්ච වස්තු ලෝකේ නැතිවෙච්ච බව යොවි කියන්නේ. ඒකට කියන්නේ භාව රූප නැති වුණා. ඒතර භාව රූප කියන එක ඒ භාවය මේ භාවය. ස්ත්‍රී භාවය පුරුෂ භාවය. ඒ භාවයට අයිති <clears throat> ක්‍රියා ස්වરૂපයක් තියෙනවා. ඒ ස්වરૂපේ යම්කිසි ලක්ෂ මේ කෘත්‍ය වේගයක් ක්‍රමයක් ආදී තියෙනවා. ඒවා නැති වුණා. එතකොට දැන් <clears throat> මේ උන්වහන්සේ අදහස් කළේ මොකද්ද? අපි ස්ත්‍රිය, පුරුෂයාය, ඒ වගේම ඊළඟ තරුවේ ආදි වශයෙන් වෙන් කරලා සම්මත වශයෙන් අපි දැනට පාවිච්චි කරන්නේ නැහැ කිසිම ස්ථාවර අයිතියක් නැහැ. ඒවා අනිත්‍යයි, ඒවා දුක්ඛයි, තනිසා අනාත්මයි. ඒකට තරුවේ කියලා එකක් නැහැ. තරුවේ කියන්නේ ක්‍රියාකාරීත්වයකින් නිරූපණය කරන එක්තරා ස්වરૂපයක් විතරයි. එතකොට දැන් මේ <coughs> බුදුහාමුදුරුවෝ ලෝකේ නැති ගල්ලා පෙන්න හැටි. නැති ගල්ලා පෙන්න නැහැටි. <coughs> ඊළඟට මේ ලෝකේ ස්වરૂපය ලෝකේ ස්වરૂපය අන්ධකාරයක තත්ත්වයක් ඒ වාගේම දියර ස්වરૂපයේ තත්ත්වයක්. එතන අන්ධකාරයක් නැහැ වතුරක් නැහැ. නමුත් මේ කියන්නේ මොකක්ද? එදාට ලෝකයේ තුලේ ලෝකී කිව්වහම මේ ඒ පෙරිසේ තියෙන තත්ත්වය මොකක්ද? ඒක දියර <clears throat> ස්වરૂපයක හැඟීමක් දැන නැත්නම් ඒ ඒ ඒ ඒ ආකාරයෙන් විස්තර කරන්න පුළුවන් තත්ත්වයක් විතර ඇතුළත්. ඡන්ද සූර්ය නැති නිසා ආලෝකයේ කියන කතරු දහන් වෙලා මුකුත් පෙන්වන තත්ත්වයක් මේ අන්ධකාරයේ කිව්වේ පෙන්වන දෙයක් නැහැ. පෙන්වන්නේ නැත්තේ මොකද? තරංග නැති නිසා. තරංග හැදෙන ආල්මේ ඒ ඒවත් ඉවර වෙලා නැති වෙලා. ඒක නිසා තරංගයක් නැති නිසා මුකුත් පේන්නේ නැහැ. මුකුත් පේන්නේ නැති தත්ත්වයක් තියෙන නිසා අන්ධකාරය කියලා ඒක කියන්න ඕනේ. ඒක භාෂාවට තියෙන වචනේ නිසා. නැත්නම් එතන අන්ධකාරය තියෙනවා කිව්වහම එතකොට එළියක් තියෙනවා කියලා කියන්න ඕනේ. ඔන්න ඔය නීතිය යටතේ නැති වෙච්ච හැටි බුදුහාමුදුරුවෝ වදාළා. එතකොට <clears throat> අතකෝ වාසෙට්ට සත්තානං කදාච්චි කරහච්චි කියන්නේ කොයි කාලෙද දන්නේ කොයි අවස්ථාවක් ගන්න නැහැ. මේ ක්‍රියා ස්වરૂපයේ මේ தත්ත්වය ලෝකේ පවතින. එතකොට මේ අර ශබ්ද කියලා අපි මුලින් කතා කරපු අපි දැන් කතා කරන ශබ්ද කියන ස්වરૂපය ගැනත් බුදුහාමුදුරුවෝ සත්තා සත්තානං චේව සංකං ගච්ඡති කියලා වචනයක් පාවිච්චි කරනවා. ඒ මොකද්ද ඇලීමක හැඟීමක්. ඇලීමක හැඟීමේ කිව්වේ ඇලෙන්න බෑ. ඇලෙන්න බෑ කියන්නේ ඇලෙන මට්ටමේ නැහැ. මොකද ඇලිච්ච නැති මට්ටමක තත්ත්වයක් මේ අර කාන්දම් ශක්තිය තුල මේ කාන්දම ශක්තිය ආශ්‍රිතව හැදිච්ච දේවල් වල ඒ කාන්දම දැන් නැහැ. නමුත් ඒවායේ ඒ தත්ත්වය උදා කිරීමට ඒ ඇලීමේ தත්ත්වය උදා කිරීමට උදව් දෙන අයිතිවාසිකම් තාම ලෝකෙ තියෙනවා. උදව් දෙන අයිතිවාසිකම හරියට කොහොමද කිව්වොත් නිවිච්ච අලුගොඩේ යට සාමාන්‍ය ගින්දර මේ ගිනි පුපුරු තියෙන්න පුළුවන් තේනවා ගින්නක් අට ගන්නවන්න පුළුවන් නමුත් දැන් අටගෙන නැහැ ගින්නක් එතන නැහැ ඒ වේලිච්ච පොළවේ ගී අට ගන්නවන්න පුළුවන් නමුත් එතන ගිනි පුපුරු නැහැ එතන පොළොව වේලිලා තියෙනවා ඕන වෙලාවට ගින්නක් අට ගන්නවන්න පුළුවන් අට ගන්නවන්න පුළුවන් තත්ත්වයේ තියෙන නිසා එතන තෙතමලියටපත් වෙලා නැහැ ඒක නිසා එතන ගිනි තියන්න පුළුවන් අන්න ඒක තමයි මේ සංකම් ගච්ඡති කියන්නේ. එතකොට ඒකේ නැවත සත්තාවාසයක් කිරීමට වීමට ක්‍රීමට නෙවෙයි වීමට ඉඩකට තියෙනවා. නමුත් දැන් සත්ත්‍ය කියන ඇලීමක් නැහැ. එතකොට මේකට ගත වෙන කාලය කොච්චරද කියලා කිව්වොත් ඒක පුජ්‍යලයට කියන්න පුළුවන් ගණනක් නෙවෙයි. බොහොම දීර්ඝ කාලයක් <clears throat> දීගස්ස අද්දුණු අච්චයේන රසා පටරින් උදකස්මින් සමන්තානි සමතානි ඇබ්බිලා අර නිවිච්ච අර අර තෙතමන ස්වරූපයේ තෙතමන කියන්නේ අර වතුර වගේ තිබිච්ච ශබ්දයට රැකිච්ච එකේ අර බාහිර ලෝකවලින් බාහිර ලෝකවලින් මේකට කාන්දු වෙනවා කාන්දු වෙනවා දැන් මර ඈතින් ගිනි ගොඩක් ගහනකොට මේ හරියට ඒකේ රශ්මිය වදින්න වගේ වෙනත් සක්වලක තීන රශ්මි ධාරාවන් වල සහය කක්ෂය ආශ්‍රිතව හිමින් හිමින් හිමින් හිමින් මේකට ඒ රශ්මි දීවි தত্ত্বය ඒ බාහිර ලෝකවලින් සිද්ධ වෙනවා. එහෙම නැතුව මේක හැදෙන්න වෙන පුළුවන් කමක් නැහැ. ඒකෙන් ඔක්කොම ලෝකයක පාඩල තිබුණොත් ලෝක හැදිලා ඉවරයි. නමුත් මේ එකින් එකට එකින් එකට අන්‍යෝන්‍ය සම්බන්ධතාවය ඒ අන්‍යෝන්‍ය උපකාරය රැකීමේ ක්‍රියාව උඩ තමයි මේ ලෝකෙ කොයි එකක් පවතින්නේ හැදෙන්නේ. ඒ ක්‍රියාව යට ඒ උදව් යටතේ මේ ලෝකෙටත් අර සම්පූර්ණ සිසිලටපත් වෙච්ච ලෝකේ හිමින් හිමින් රත් වීමේ උපකාරය ලෝකෙට ලැබෙන්න පටන් ඒක කවුරුත් කරන එකක් නෙවෙයි. ඒක નિરાයාස සිද්ධියක්. ඊළඟට අපි කිව්වා රසාපට්ඨමේ උද්දකස්මින් සමතාලී කියලා. මේ මොකද්ද? මේ පටවිය කියන එක ලෝකේ ආරම්භ කරන හැටි තමයි මේ පඨවි කියන්නේ. ඒ කියන්නේ පොළව කියලායි අපි ගත්තේ. පොළව නෙවෙයි. මේ කියන්නේ පොළව ගැන පඨවි කිව්වොත් පොළව කියන එකටයි අපේ ඔළුව වැටෙන්නේ කියන්නේ. නමුත් මේ පොළව නෙවෙයි. මේ කියන්නේ තද්ද ගතිය. තද්ද ගතිය ලෝකේ නිර්මාණය වෙන තුරු මේ කිසිවක සංවිධානය කිසිවක් සංවිධානය කරන්න බෑ. මූලික වශයෙන් එක එක නිර්මාණ ලෝකයේ තිබුණේ තද ගතියේ තද ගතියේ සම්බන්ධකමේ අඩු වැඩි කමට අනුව දැන් මඩක් තියෙනවා ගලක් තියෙනවා ඒ මඩේ ගලේ තියෙන දෙවර්ගයේම පස් ද්‍රව ද්‍රව්‍ය නමුත් මඩ කිව්වේ බුරුලට එක්කාස් වෙලා තියෙන නිසා ඒවා ඝනත්වයට ගියේ එකට කිව්වා ගල කියලා. ඒක ඝනත්වයේ බුරුලේ යම් කිසි ප්‍රමාණයක තද ගතියක් තියෙනවා. අතන තද ගතිය අඩුකමයි මඩේ තියෙන්නේ. අතන තද ගතිය වැඩිකමයි ගලේ තියෙන්නේ. ඔන්න ඔය දෙකත් එක්ක සම්බන්ධ කරනකොට මේ රසා පටවින් කියලා කිව්වේ මේ රස කියන්නේ ඒ තද වෙනකොට තද වෙනකොට ඒ තද වෙන වස්තුවට අපි ගම්මු මේ මොනවද මේ තද වෙන්නේ කියලා. ලෝකේ පළවෙනිම සංවිධානය හැදෙන්නේ රූප කලාපේ. ඒක බුදුහාමුදුරන්ගේ වචන. ලෝකේ පළවෙනිම මේ නිර්වාණය ඇතිවීමට ලෝකේ ඇතිවෙන රූප කලාව. රූප කලාප වලට තමයි පරමාණු කියලා අපි දැන් පාවිච්චි කරන්නේ. එතකොට නානා තරාතිරම් වලින් ඒ රූප මේ පරමාණුක අර තද ගතිය තද ගතිය කියන්නේ මොකද්ද? අර ඒකේ පරමාණු වක් හැදීමේදී යම් ප්‍රමාණ දුරකින් දැන් ඒකේ පරමාණු හදන ඉලෙක්ට්‍රෝනය වැඩ කරන්නේ ඒක සෑම වැඩි දුරක් තියෙනකොට ප්‍රමාණ ඉක්මවපු ඈත ගමන් කරනකොට මේක මේකත් එක්ක සම්බන්ධතාවයක් නැහැ. මොකක් එක්කද? ප්‍රෝටෝන නිව්ට්‍රෝන කියන මේ සුලි වර්ගයේ දෙක එක්ක ඒවත් ලෝකේ දැන් හිමින් හිමින් හැදෙන්න පටන් ගන්නවා. හැමින් හැමින් හැදෙන්නේ මොනවද ඔය? රශ්මි සුලි මිසක් ඔතන වෙන මොකුත්. රශ්මි සුලි කියේ ඇයි? රශ්මිය තමයි කාන්දම නිෂ්පාදනය කරන්නේ. විදුලි කාන්දම් දෙක නිෂ්පාදනය කරන රශ්මිය. විදුලි කාන්දම් දෙක තමයි ලෝක නිර්මාණයට උදව් කරන්නේ. ඒ උඩ තමයි මේ ලෝකය හැදිලා තියෙන්නේ. ඒ එක උඩ තමයි පැවැත්ම හඳුන්වන්නේ. ඒ උඩ තමයි දීර්ඝ කාලීන પરම්පරා සකස් කරන්නේ. ඒ ඔක්කොම අර රශ්මියට අයිති. රත්වීම රත්වීමටයි ඔක්කොමයි. නෑ රූපන සෝභාය. ඒමනේ රූප කලාප කිව්වේ. බුදුහාමුදුරුවෝ ඔකට කොයි කාලටත් ගැලපෙන වචන දුන්නා රූප කලාප. රූප කලාප කියන්නේ මොකද්ද? වෙනස් වෙන ගොඩ ගොඩ. වෙනස් වෙන පොදි කලාපය කියන්නේ පොදිය. එතකොට වෙනස් වෙන පොදිය කියේ මොකද්ද? ඉලෙක්ට්‍රෝනේට් කියන කාන්දම් මේ කාන්දම් සුලිය හැම මොහොතක් පාසම වෙනස් වෙන වස්තුව මේ ශක්තිය. ඒක එක වෙලාවක එක ශක්තියක් තියෙන කියලා කාටවත් කියන්නේ. ඒකේ භ්‍රමණය බැමරීම දෙකේ උඩ ඒකේ ශක්ති වෙනස් වෙනවා. ඒ ශක්ති වෙනස් වෙන නිසා තමයි කාල සීමාවක් බුදුහාමුදුරුවෝ නිම කළා මේ ශක්තියේ සීමාවක් තියෙනවා. මෙයා නිෂ්පාදනය කරන ශක්තිය නිසා චිත්තක්ෂණ 17යි වාට වැඩ කරන්න ඒක ඉතින් බෞද්ධ දර්ශනයෙන් දෙලෙවුවා. නොඑක අය මේ මේ දැන් ඉන්න අය එක එක ඒවා කියනවා අද කියන එක හෙට නෑ හෙට කියන එක හෙට එක්කෙනා කියනවා අර ඉස්සෙල්ලා ඒවා වෙනස් කරන ඒවා බොරු මේකයි හරි කියලා. එහෙම කියම බුදුහාමුදුරුවෝ කියන්නේ ඕනම කාලයකට ගණිල්ල බලන්න ඒ වචනේ වචනේමයි අතක්කාවච. කිසිම නැහැ තර්කයක්. ඒක ඒව පිළිගන්න. අද බලන්න දැන් අවුරුදු 2500කට පස්සේ දැන් 2500 ගානකට එහාදී රූප කලාප શબ્දයක් කියන උන්වහන්සේ දුන්නා. අදත් පරමාණු කතා කරනකොට අපිට බය නැතුව කියන්නේ ෆ්ලෝ කියන්නේ රූප කලාප ගැන. ඔව් පරමාණු වර්ග. පරමාණු වර්ග නෙවෙයි පරමාණු වලින් කරන නිෂ්පාදන විශේෂයක්. පරමාණු වර්ග නෙවෙයි පරමාණු එක එක ප්‍රමාණ වලින් එක්කාසු වෙච්චාම භාව රූප, ස්ත්‍රී භාව, පුරුෂ භාව, ඒගාග ප්‍රසාද රූප ඔය කියන්නේ ඔක්කොම එකේ හදනේ. ක්‍රියාකාරීත්වය. ක්‍රියාකාරීත්වනි නිෂ්පාදන කරන කොටස් 28ක් ලෝකෙට බලපාන. ඒක තමයි රූප 28ක් කියන්නේ. තේරුණානේ? රූපවල වර්ග 28යි. එහෙම කියන්න එපා. තේජසක් නිස්පාදනය කිරීමෙන් තැනට එන්න ඉස්සෙල්ලා තේජස හැදෙන්න ඉස්සෙල්ලා අර තද වෙන ගතියෙන් ඉස්සෙල්ලා හැදෙන්න ඕනේ. ඒකට පැන්නොත් අර ක්‍රමයේ ලුහුටල යනවා. මේ කියන්නේ ත්‍රාප්තියක් නිෂ්පාදනය කිරීමට තදවීමක් ඕන. ඒ තදවීමත් ඒ දෙන්නගේ ඒ ඒ පරමාණුවටයි කොටස් වල සම්බන්ධතාවය සිද්ධ වෙන හැටියට පටවි සිද්ධ වෙන්න ඕන. කියන්නේ එක්කාසුව සිද්ධ වෙන්න ඕන. පටවි කියන්නේ. ඒතර ඒ එක්කාසුවේ යම් කිසි සීමාවකට එනකොටයි එක තදින් මේවා වෙනකොටයි අන්න නිෂ්පාදනය සත්‍යම් නිෂ්පාදනය. අන්න එහෙම කියවන්නේ නැහැ. එහෙම තමයි ඉතින් කියන්න තියෙන වෙන්නේ. මොකක්? ඈ? එතකොට නෝ යට තද වෙනවා. නෑ නෑ ඔය ධම්ම කලබල වෙන්න බා රූප කලාප තද වුණාට ඇති වෙන්නේ නෑ. තාම තද වෙන්න හැදෙන්න ලෑස්ති වෙනවා. ඉතින් එතනින් අපි ඉතිහාට යන්නේ කොහොමද කියලා බලන්න ඕන. හ්ම් රුප්පණය වෙනවා කියන්නේ පරමාණුව නෙවෙයි. පරමාණුවට පරමාණු සංවිධානය කරන කොටස් රුප්පණය ඒ රුප්පණය වීම නිසා පරමාණු රුප්පණය වෙනවා කියලා කියන්නේ. පරමාණු රුප්පණය වෙන්නේ පරමාණුවත් හැදිලා තින්නේ වෙන දේවල් වල උපකාරයෙන්. කොටස් රුප්පණය. ඈ එතකොට දැන් රසාපටවෙන් උදකස්මින් සමතානී කිව්වේ පොතේ පෙන්නනවා හරියට මේ කිරියෝදේ වගේ කිරියෝදේ වගේ මේ කිරිනි විචාව යෝදේ හැදෙන්න වගේ මේක සෑම තැනම පැතිරී පවතින තද ගතියක් ඇති වෙනවා. ඒ කියන්නේ ඕක කියන්න කිව්වහම තමයි අර පොළොව හැදින හැටි අර අර බ්‍රහ්ම ලෝකේ ඉඳලා ගෙන්නුවේ. නමුත් ඒක නෙමෙයි මේ පෙන්වන්නේ. මේ පෙන්වන්නේ අර ඒ කියන සක්වලට මේ නැතිවෙච්ච සක්වලට නැවත වාරයක් අර නැතිවෙච්ච දේවල් නිෂ්පාදනය කිරීම සඳහා තදවීමේ ස්වરૂපය සෑම තැනම මේක පටන් ගන්නවා. මොනවද තද වෙන්නේ? තද වෙන්නේ අර උෂ්ණ ක්‍රියාකාරීත්වය නිසා ඒවායේ සංවිධානය වෙලා තියෙන වේදය මගින් මේ උෂ්ණ රැලි සුලි සුලි රැලි නෙවෙයි උෂ්ණ සුලි ක්‍රියාකාරීත්වය එහි මේ සෑම තැනම ගමන් කරන හැටි ඔය කියන්නේ. ඒක හැම තැනම ගමන් කරන ඒකට සීමාවක් ඒකට ඒවට අහු වෙනවා. අහු වෙනවා කියන්නේ ඒ සීමාව ඉක්මවල යන්න බෑ ඒවා අර බාහිර ලෝකවලින් ලැබිච්ච අයිතිය උඩ රත් වෙච්ච එක මේ සෑම තැනම මේ සුළි ක්‍රියාකාරීත්වය පටන් ගන්නවා ඒක ඉතින් උදාහරණයක් ලෝකෙට කිස කතා කරනකොට අර නිකන් යෝධයක් වගේ උඩ පහ වෙනවා කියන්න ඕන ආ නෑ ඒක තමයි සුළි වර්ග තුනයි ප්‍රධාන වශයෙන් ඒ සුළි වර්ග තුන දැන් ඒවා කරකෙන පැත්තේ හැටියට ඒ ශක්තිය හැදින් කවුරුත් හදනවා නෙමෙයි. ඒ කරකෙන පැත්තේ හැටියට එකකින් ඇදෙනවා එකක් අදිනවා. එකක් ඇදෙනවා එකක් අදිනවා. අනිත් එකේ සුලිය කරකෙන නිසා ඒක තල්ලු කරනවා. අදින එකයි ඇදෙන එකයි තල්ලු කරන එකයි ඒ තුන තමයි ඔය ඉලෙක්ට්‍රෝන ප්‍රෝටෝන නියුට්‍රෝන කියන්නේ. හැබැයි ඉතින් දැන් නවීන ක්‍රමයට ඇත්ත කියනවා. ඉතින් නියුට්‍රෝනේ කිසිම වැඩක් නැහැ. වැඩක් නැති එකක් ලෝකෙ හැදෙන්නේ නැහැ. හැමක් හැදුණා නම් ඒකට වැඩක් තියෙනවා. වැඩක් නැතුව යමක් හැදෙන්නේ නැහැ. හොඳයි ඊළඟ කොහොම මොනක්වත් කමක් නැහැ. එතකොට දැන් මේ පෙන්නේ මොකක්ද අර වර්ග තුන ඈතින් ඈතින් අර කොටා ගන්නකොට කුකුළු කොටා ගන්න ඉස්සෙල්ලා සවලන් යනවා කියලා තියෙනවා. අහලා තියෙනවද? ඔය එහෙම මෙහෙම වටේ යනවා. අර කුකුල මෙහින් යනවා මේ කුකුල මෙහින් යනවා. හොරෝර. ඊට පස්සේ දැකලා දැකලා උන්ගේ කේන්තිය නැග්ගහම තමයි කිත් වෙන්නේ. ඊට පස්සේ පටන් ගන්න කොට ගන්න. එතනයි මේ සවල යන ක්‍රමයක් තියෙනවා. දීනගේ <laughs> මහත්තයා සවලන් ගිහින් තියනවා දන්නේ. <laughs> අර කේන්තිය මතු කරන්න ඉස්සෙල්ලා හොරෝන වෙලාවට සවලන් කියලා කියන්නේ. ඉතින් ඒ වගේ අර සම්බන්ධ වීමට අවශ්‍ය රත් වීම නිෂ්පාදනය වෙනතුරු ඒව කරේ කැවිකේ එහෙම ගමන් කරනවා. පරමාණුව ලොකු ඔබිට් එක යනවා කියන්නේ. එහෙම කියන්නේ. එහෙමනම් ඔබිට් එකක් හැදෙන්න එපාය. තව ඔබිට් එකට ඇවිල්ලා නැහැ නේ. ඔබිට් එක කියන්නේ පරමාණු ඉලෙක්ට්‍රෝනය ගමන් කරන සීමාව. එතකොට ඒකට තව ඇවිල්ලා නෑ දැන් මේ අර මං ගියේ සවලන් යනවා එහෙම මෙහෙන් ඕබිට් එකට රිංග ගන්න තාම දෙගොල්ලන්ගේ ශක්තිය නෑ නේ තාම සුලි හැදි හැදි ගමන් කරනවා ඒක ඉතින් අපිට පේන එකක් නෙමෙයි බුදු වැසින් දැකවදාලා තියෙනවා දැන් ඉතින් විදු වැසිනුත් දැක්කා එක්තරා ප්‍රමාණයක් ඒ මිෂන්ට පින් සිද්ධ වෙන්න තමයි අපි මේ දැන් ඔය ඉලෙක්ට්‍රෝන ප්‍රෝටෝන නම් ටිකක් දාගෙන ඉවත් කියන්නේ නැත්නම් අපිට මේක කියා ගන්න වචනයක් නැහැ හැමදාම ඉතින් රූප කලාප රූප කලාප කියනකොට මේ මොන කලාපිත මේ වේශක් කලාපේ වගේ එකක්ද කියලායි. දැන් ඒ ඇත්තන්ට අපි පින්දෙන්න ඕන මේ මේකේ සුලමුල එක්තරා ඡායාවක් එමිසු මහා මහන්සියලා ඇහුවා. ඒක කෙනෙකුටයි කියන්නේ නේද? අයින්ස්ටයින් උත් කලා තමයි. ඉතින් තවත් හිතියා. මේ පරමාණු ගැන කතා කරලා සිම්සය ප්‍රය. හොඳයි. ඊළඟට රසා පටවින් කියන තැනට එනකොට අන්න අර මහත්ය කිව්ව අර ඕබිට් එක. ඒ කියන්නේ කක්ෂේ. කක්ෂේ කියන්නේ මොකද්ද? අර <clears throat> ඉස්ලාම අර ඒ කියන්නේ ඉලෙක්ට්‍රෝන ඇදෙන ශක්තිය. ඇදෙන කාන්දම හැදෙන සුලිය. අදින කාන්දම හැදෙන සුලියත් එක්ක ඔන්න ඈත තියා ඒක ගමන් කරනකොට ඒක හැදිච්ච කාන්දම නිසා මේක හැදිච්ච කාන්දම. එයා හැදෙන්න ලෑස්ති, මෙයා අදින්න ලෑස්ති. අර ස්ත්‍රී පුරුෂ දෙපක්ෂේ වාගේ ඈ ඒක හැදෙන්න ලෑස්ති, මෙයා අදින්න ලෑස්ති. නමුත් ඔයාස්සි අනිත් පැත්තට ක්‍රියා කරන වේගයකුත් නියුට්‍රෝනේ කියලා එයා එනවා. හැබැයි නියුට්‍රෝනේ නැත්තම් ඒ නියුට්‍රෝනේ නැත්තම් ඒ ප්‍රෝටෝනේ එක්ක සම්බන්ධ වුණොත් දෙක එක්කාසු වෙන එක විනාශ වෙනවලු. ඒක විනාශ වෙනවා. අර ප්‍රෝට මේ පරමාණු හදන්නේ නියුට්‍රෝනය. අන්න ඉතින් එතෙන්ද <coughs> එන්න තමයි මේ එන්නේ. පටවින් රසාපටවින් කිව්වේ තද වීමේ දැනීම. තද වීමේ මේ රසය කියන්නේ දැනීමට. හැම එකම දැනීමයි මේ රසය කියන්නේ. අපි මේ රසය කියන්නේ ජීවර දැනන්නේ. නෑ කොයි එකක් හරි දැනෙන්න ඒ දැනීම නම් කරන්නේ රසය. එතකොට තදවීමේ දැනීම. කාදෝ කවද දන්නේ? අර සුලියට මොකද්ද මේ දැනෙන්නේ කියන්නේ? දැනෙනවා කිව්වේ අර අභිනයක එක්ක ඇදෙන්න අර යගේ අර සුලිය බලපෑමක් මේ පැත්තට ක්‍රියා කරනවා කාන්දම මේ පැත්තට යොමු වෙනවා. ඕකට කිව්ව රසය. තේරුණාද? ඒ රසයේ ඒකට දැන් දැනෙනවා. අපි මේ දැනෙන්නේ කිව්වහම මේ අපිට දැනෙන එකයි අපි හැම වෙලෙම දන්නේ. නෑ නෑ හැම එකටම දැනෙනවා. දැන් අර බල්බ් එකක් අර ස්විච් එක දාපු හැටියේ අර ෆිලමන්ට් එකට <clears throat> දැනිලයි දැනෙනවා කියේ අර විද්‍යුත් වේගය ඒකට එනකොට එයා ක්‍රියාකාරීත්වය එයාගෙන් නිකුත් කරනකොට එයා රත් වෙනවා. අර මේ වයින්කොට මෙතන රත් වෙලා දැන් ගින්න මෙතෙන්ද පිළිගන්න ලෑස්ති. ඒක මේකට දැනිලා. ඒ වස්තුවේ වස්තුවට ඒ <clears throat> දැනීම ඒ ශක්තියෙන් ශක්තියට ඒ දැනීම තියෙනවා. අපිත් මේ අපේ අපේ දැනීම කියලා කතා කරන්නේ අපි නිකන් බොරුවට ඒක <clears throat> කොන්තරත් අරගත්තට මේ මේ ඒ ශක්තියෙන් ශක්තියක් දැනගන්න මිස අපි දැනගන්න එකක් නෑ. ඕවා ඕවා පෙන්වන්නයි බුදුහාමුදුරු මේවා වදාන්නේ. අපි කරන එකක් නෑ කියලා. අපට අයිති දෙයක් නෑ එතකොට <clears throat> ඔන්න දැන් ඒ දෙකේ එකමුතු පරමාණුවක් සංවිධානය වීමේ එකමුතු දැන් මොන්න ඇවිත්ලා. ඒ එනකොට ඒ ඒවත් එක්ක ඒ විදිහේ ක්‍රියාකාරීත්වයක් ඉතින් අවුරුදු කෝටි ගානකින් කෙරි කෙරි කෙරි කෙරි ඔහොම තිනකොට <clears throat> ඊළඟට ඒකේ වර්ණයක් නිෂ්පාදනය කරන්න පුළුවන් වර්ණයක් නිෂ්පාදනය කරන්න පුළුවන් තද ගතියක් එක තැනක එක්කාස එකක එක්කාස ඒකට වර්ණය ඒ කියන්නේ පාට සංවිධාන කර වෙන්නේ එක් පරමාණුවේ තියෙන එක්තරා ක්‍රියා ස්වરૂපයක සටහනක් මේ එක්තරා ආකෘතියක ප්‍රතිඵලයක් තමයි මේ වර්ණය කියන්නේ. කාටද දැන්? කාටද දැන්? අපි කියවනේ ඒකේ තියෙන කාන්දමට මේ තියෙන කාන්දම දැනෙන වෙලාව කියලා. කාන්දමින් කාන්දම දැනගන්නේ. කො කවුරුත් නැහැ. දැන් අපි දැන් කතා කරන්නේ අපට දැනෙන එක. අපටත් දැනෙන්නේ නැහැ. කාන්තමින් කාන්තමටයි දැනෙන්නේ. ඒ කියන්නේ දැනෙන එකේ ශක්තියින් වේගය උහුලන්න බැරුව අපේ ශබ්ද පිට වෙනවා. අපේ ක්‍රියා සංවිධාන වෙනවා. එතකොට කියනවා අරයට දැනිලයි කියලා. ඒ අපේ නිකන් දල කතාව. අරයට නෙමෙයි දැනෙලා තියෙන්නේ. එයාගේ ඇතුලේ තියෙන ශක්ති වලට ඒ දැනීම උඩ ක්‍රියා කරනකොට මේ මේවා මේ සිද්ධ වෙනවා ඒ වස්තුවේ නැතුව මේ පුජ්‍යලයේ උඩ දැනෙන එකක් මොකුත් නැහැ. ඔය විඥානය කියන්නේ මොකද්ද? අපිට මේ දැනගන්න. ඒ ශක්තියෙන් ශක්තිය දැනගන්න එක. ඉතින් ඒක ඒ ඒ අංශයටම පෙරලන්න දැන් අපිට බැරි මොකද? ඒ මතය අපි ළඟ තහවුරු වෙලා නැහැ. මේ සාමාන්‍ය මතයකුයි අපි ළඟ තහවුරු වෙලා තියෙන්නේ. ඒකටම ලුහුටලා යනවා. ඒකයි වෙලා. කවුරුත් දැනගන්න ඕනේ නෙවෙයි. ශක්තියෙන් ශක්තිය දැනගන්න එක මේ පෙන්වන්නේ. එතකොට වර්ණය නිෂ්පාදනය වෙන මට්ටමට එක තදවීමක් සකස් වෙනවා. ඒ දුර ප්‍රමාණයේ හැටියට ඒකෙන් පෙන්වන්න පුළුවන් වර්ණයක්. <coughs> ඔව් ක්‍රියාකාරී මට්ටමට අංශකයක් කියලා නේද කිව්වේ? අංශකයක් ඒ ඒ අංශකයට ආපුවම ඒ වර්ණය පෙන්නනවා. තවත් අංශකයකට ගත්තාම තව වර්ණයක් පෙන්නනවා. ඒ ආකාර වලින් එක එක වර්ණ ඒ ඒ අංශක ප්‍රම එකාශේන දුර ප්‍රමාණ වලින් නිෂ්පාදනය වෙන උෂ්ණාංශකයට අනුව ඒක පෙන්වනවා. කාටද පෙන්වන්නේ? කාටද පෙන්වන්නේ කිව්වහම යම් කිසි දවසක ලෝකේ මේක පිළිගන්න වස්තුවක් හැදිච්ච දාට ඒ කියන්නේ මින් ඇස ඇසත් එක්ක ඒක බලනකොට ඒකේ වර්ණයකිනුයි ඒ ඇස වැඩ ඒ වර්ණයටයි ඒ ඇස වැඩ කරන්නේ ඒ ඇස හැදෙන්න ඉස්සෙල්ලා වර්ණයේ ලෝකය හැදෙනවා ඒ වර්ණය තවත් තැනකට සම්බන්ධ වෙනවා ඒ වර්ණයට අර වර්ණය ආශ්‍රිතයි කිට්ටුයි සම්බන්ධයි ඒක නිසා ඇහි කහ නැත්තම් ලෝකයේ කහ පේන්නේ නැහැ. ප්‍රතිපල ක්‍රියාවල ප්‍රතිපල හැර වෙන කිසිවක් නැහැ. නෑ නෑ තරංග. තරංගය කියන්නේ වර්ණයක් ගමන් කරන එකනේ. ඒක වර්ණය අධිවීම වෙන එකක්. ඊට පස්සේවා ඒවා බහුල වශයෙන් වැඩි වෙච්චාම තරංග වෙනවා ඒක. ගමන් කරනවා. පාට ඒ ගමන් කරවන්නේ රූපවාහිය ඒවා. එතකොට දැන් මේ වර්ණය මගේ ළඟ නිල් නැහැ. තරංගය කියන්නේ වර්ණයක් ගමන් කරන එකනේ. ඒක වර්ණය ඇතිවීම වෙන එකක්. ඊට පස්සේ ඒවා ඒවා බහුල වශයෙන් වැඩි වෙච්චාම තරංග වෙනවා ඒක. ගමන් කරනවා. පාට ඒ ගමන් කරවන්නේ රූපාංශය ඒවා. එතකොට දැන් මේ වර්ණය දැන වර්ණයක් දැන් ලෝකෙ තියෙනවා කියලා කියන්නේ කවුද? ඊ වර්ණය තවත් වෙනක හැදිලා වර්ණ දෙකක් ආශ්‍රිත තැනදී නිකුත් වෙන තීරණය තමයි ඒක කියන්න කවදද පරමාණු වට්ටෝරුවේ සම්බන්ධතාවය ඇති වෙනවා. එතකොට මිනිහට කහ පේන්නේ එයාගේ ඇසේ ඒ ආකාරයෙන් අර පරමාණු එක්කාස වෙලා කහ හැදිලා තිනවනම් කහ ක්‍රියාකාරීත්වය තිනවනම් විතර යාට ඇහැපේ මේ පහ මේ ඒ කහ පාට වේ. ඔය වර්ණාම්දේ කියලා කියන්නේ පාට පේන්නේ දැන් මට නිල් පේන්නේ කළු ආගේ. පොප්කොන්ඩෝ මං කියන්නේ කළු. මොකද මගේ ළඟ නිල් නැහැ. ඒක නිසා නිලක් පේන්නේ මට කළුයි. ඉතින් කායෙන් අත්තහනවා මේක මොන පාටද කියලා. ඉතින් ඒ මිනිහා කියන එක මං කරන්න ඕන. බොරුවක් කිව්වම මාව අමාරු වෙනවා. ඉතින් වර්ණ සම්පන්න ඈ ඈ වර්ණ වල සහ පාට ඔයාලා කියන්නේ ඔය දැන් කිව්වේ. වෙන කවුද කියන්නේ? මම කිව්වා. හරි ඒක කවුරුත් දැනගන්න නෑ අපි කලින් කිව්වා ශක්තිය විසින්ද ශක්තියෙන් ශක්තිය දැනගන්න නෑ කිය. දැන් අර මේ මොකද්ද ඔය කාම කාම්දම් ශක්තිය තියෙනවා දැන් මෙතන ස්විච් එක දාපුවාම කිසිම මේ වයර් සම්බන්ධයක් නැහැ. මේක ඊගාන්ට මේ ඇඩ්ජස්ට් කරනකොට අර ඒක වැඩ කරනවා. කොහොමද මේ දැනගත්තේ? ශක්තියෙන් ශක්තිය. දැන් රොකට් එකේ යන මිනිහාගේ නාඩි ගන්න මෙහි ඉඳන් කියන්නේ. <coughs> නාඩි වලට. <coughs> ඒ දැනගන්න මෙහි ඒ ප්‍රමාණයට ඇඩ්ජස්ට් කරගෙන දිනනවා. ඉතින් යාට දැන් නෝ මෙයාගේ ඔන්න දැන් නාඩි අඩු වෙගෙන එනවා. ඉතින් මෙයාට කියන්න පුළුවන් අහවල් එක යාට දැන් වැටෙන්න ඕනේ කියලා. ශක්ති ශක්තියෙන් ශක්තිය වැඩි කොන්න වගේ ඕකයි. ඔය දැන් ඔයානේ කිව්වේ. ඔයා කියන්නේ කොහොමද? ඔයාට පෙනිච්ච නිසායි. ඈ ඔයාට පෙවුනේ කොහොමද? ඔයා ළඟ කහ තිබුණා, ලෝකෙත් කහ තිබුණා, කහ දෙකේ සම්බන්ධතාවය ඔයාට කියලා කියෙව්වා කහ ආගාරය. දැන් තේරිලා තියෙනවා. හරිද? තේරුණාද? ආ. ඊළඟට වර්ණය ගන්ධ සම්පන්නෝ ගන්ධ සම්පන්නෝ රස සම්පන්නෝ වර්ණ ගන්ධ රස කියන මේ තුන නිෂ්පාදනය කිරීමට ඒවා එක එක ප්‍රමාණවල පරමාණු ශක්ති රූප කලාපවල නිෂ්පාදනය ඒවා නිකුත් කරන හැටි ඒවා නිෂ්පාදනය ඒවා දක්වන හැටි හදාව හැදිලා තියෙනවා අන්න ඒකට සාක්ෂි මොනවද? ඇහි හැදිලා තියෙන ඇහි තියෙන ওই කියන જાතිය දැන් අපි. එතකොට ලෝකෙන් ඉල්ලගත්ත කැලිටිකින් හැදිච්ච වස්තුවක් හැටියට බුදුහාමුදුරුවෝ මේ වාසිෂ්ඨ කියන මේ බ්‍රාහ්මණයාට පෙන්වන්න දැවි හදන්නේ. බමුණෙක්ක, ශාස්ත්‍රියෙක්ක, වෛශ්‍යෙක්ක, ශුද්‍රයෙක්ක කියලා මොකෙක්වත් නැහැ. මේ තියෙන්නේ මොකද්ද? ලෝකීය වස්තු හැදිච්ච ඒවා එක එක ප්‍රමාණ වලින් එක තැන් වල හැදිච්ච වස්තුව ඊට පස්සේ ලෝකෙම අයිතිය ගන්න යනවා. මිනිහ හැදිලා තින්නේ ලෝකේ ලෝකෙන් ටිකක් හිඟාගෙන කාලා. එතකොට දැන් අපේ ඇහි මේ කියන වර්ණය ඇති වර්ණය සංවිධානය කරන රූප කලාප විවිධාකාර වලින් තියෙන එක නිසා වර්ණ හතක් අපේ ඇස්වල තියෙනවා කියලා ඒ සාමාන්‍ය වෛද්‍යවරු කියනවා. <coughs> ඊටත් ඇරි දෙන්න බලන්න. එතකොට මේ වර්ණේ එතකොට අපේ නාසය හැදිලා තියෙන අර ගන්ධය සකස් කරන පරමාණු වලින් තමයි ඔය කියන්නේ ගහන ප්‍රසාදය හැදිලා තියෙන්නේ. ශබ්දයත් එහෙමයි. රසත් එහෙමයි. ස්පර්ශය. එතකොට ඔකට කිව්වා පංචකාමී කියලා. වන්න ගන්ධය කොංගුවේ රසය. රස කියන්නේ දැනීමට. අපි මුලින්ම කිව්වා. දැනීමයි. ඒ දැනීමේ নানা තරාතිරන් Tamanට ඔරොත්තු දෙදේ වුණා. <clears throat> හොඳ රස කිව්වා. <clears throat> අනිත් ඒවා විරස කිව්වා. ඒක මේ ඒක බෙදුනේ Tamanට ඔරොත්තු දෙන ප්‍රමාණය හැටියට. සමහරුන්ට දැයක දවසක් <clears throat> මේ බටහිර මිනිස්සෙක් සම්බෝල කාලා මේ මොනවාද මොනවාද මේ මෙව්වා එක්ක ඉන්දියප්පන් එක්ක ඉන්දියප්පන් කාල සම්බෝල එක්ක කෑව විතරයි කට ඇරගෙන එන්නේ සෙම හලනවා කට ඇරගෙන ඒ සම්බෝල වෘත්තු දුන්නේ නැහැ එයාට ඉරසයි අපේ අයියලා අනාගෙන ගිහිලා අදිනවා ගිලිනවා අර ඇදියා බලවල <laughs> ඒ මිනිහා <laughs> ඒ මිනිහා මේ අමාරු වැටලා නමුත් ඒවා මේ අපේ මිනිස්සු කනවා ඒ මොකද ඒ දෙන්නට ඒ දෙක ගෝචර වෙච්ච හැටි අපේ ළඟ අරවා වෘත්තු දෙනේවා තියෙනවා අරේ ලගාව ඒක නෑ. හැදිලා නෑ. මොකද කාලා නෑ කවදක්ක සම්බෝල කාලා නෑ. <coughs> ඉතින් ඒක ඒ ස්පර්ශයෙන් ඒ ක්‍රියාකාරීත්වය උඩින් ඒව නිෂ්පාදනය වෙන්න ඕන. මේ මුල් අවස්ථාව මේ වෙන්න. <coughs> ඊළඟට අතකෝ වාසිෂ්ඨ <coughs> අතකෝ වාසිෂ්ඨ අඤ්‍යතරෝ සත්තා ලෝල ජාතික. ඔන්න දැන් පරණ මම මේක ඉස්සෙල්ලා පාරක් මේක විස්තර කරා. එතකොට මේ වාසස්ත කියන දැන් බුදුහාමුදුරුවෝ මේක මූලික අවස්ථාවේ සියලු නිෂ්පාදන සංවිධාන වෙන හැටි ප්‍රකාශ කළා ඊට පස්සේ උන්වහන්සේ ප්‍රකාශ කරනවා <clears throat> ඉක්විතීමේ ආ මේ වාසිෂ්ඨය අඤ්‍යතරෝ සත්තා අඤ්‍යතරෝ සත්තා ලෝල જાති <clears throat> ඔන්න දැන් මේ පස්සේ මහත්තයාගේ ප්‍රශ්නෙට පිළිතුරු ඔන්න දැන් මතුවේගෙන එනවා. ඒ එක එක දේවල් සංවිධාන කරන ඒ ආකාරවල සකස් වෙන ඒ රූප කලාපයන්ගේ එකමුතුවෙන් වර්ණ ගන්ධ ආදී මේ දේවල් හැදෙන අතර අන්‍ය ජාතිකෝ කියන්නේ වෙනත් <coughs> ඒ <coughs> ඒ ආකාරයෙන් වෙනත් මට්ටමකින් සකස් වෙච්ච ඊට වඩා දියුණු ස්වරූපයක් නැත්නම් ප්‍රබල ස්වරූපයක් නැත්නම් ශක්ති ස්වරූපයක් ඇතුළත් වෙච්ච පරමාණු ඇතුළත් වෙච්ච සකස් වෙච්ච මේ මොනවාද මේ කිව්වේ අර කිව් මේ සංවිධාන වෙච්ච ඒවා අර විදිහේ වෙන් වෙන් වශයෙන් සංවිධාන වෙච්ච දේවල් වල එකමුතුවෙන් හැදිච්ච එතකොට දැන් මෙතන පේන්නේ පෙන්වන්නේ මොකද්ද අර <coughs> වර්ණ ගන්ධ රස ආදී එක්කාසු වෙලා ඒවා ගොනු වෙලා හැදෙන තවත් එකක් අඤ්‍යතර කිව්වේ තවත් එකක් ඒවා ගොනු වෙලා හැදුනාම එතන තියෙන්නේ අර කාම පොදියක් ඒ කාම පොදි එක්කාසු වෙලා ඒකෙන් ඒ එක්කාසු අතර නිෂ්පාදනයේ සත්‍ය උඩ සත්තා ලෝල ජාතිකෝ කිව්වා. ලෝල ජාතිකෝ කිව්වේ මොකද්ද? මේ අද අපි අද අපි අපේ සිත්වල ඇතිවෙනා වූ යම් යම් දෙයට ආශා කරන ගතිය. ඕකටයි ලෝල ජාතික කියන්නේ. ආශා කරන ගතිය කියවහම මෙතන මේ හැදිලා තියෙන වස්තුව බාහිරව තියෙන ඒ ඒ ශක්තිය එක්ක ඒ ඒ ශක්තිය එක්ක මෙයාගේ කාන්දම් වීම එකමුතු වීමේ යොමුව. ඒකට කියන්නේ එහෙමයි කියන්න පුළුවන් එකමුතු වීමේ යොමුව තමයි ලෝල ජාතික ඒ ලෝල ජාතිකෝ කියලා කිව්වේ මොකද? ඒකත් ක්‍රියාදාර ඉලෙක්ට්‍රෝන පරමාණුවක් බැමරීමින් භ්‍රමණය වෙන්න වගේ ඒ පරමාණුව එක්ක කියලා මේ හැදිච්ච වස්තුව ඒ ක්‍රියාකාරීත්වය විසින් දැන් පොදියක්නේ. ඒ වස්මේ ඒ ශක්ති පොදියක්. ඒ පොදිය විසින් ඒ පොදිය තුල ක්‍රියා කරන ශක්තිය නිසා ඒක එතන නිස්පාදනය වෙනවා අර බාහිර ඒවා එක්ක සම්බන්ධ වෙන ශක්තිය. ඒකට ලෝල ජාතිය කිව්වා. ඒතකොට ජාතිකේ උපදිරය කියේ මොකද ඒක නිරන්තරයෙන් එතන පහළ වෙනවා. පහළ වෙනවා. නොනවති ක්‍රියා කරමින් අර බාහිර ලෝකයේ දේවල් එක්ක සම්බන්ධ වෙන ශක්තිය මේක මේකේ තනි වස්තුව තුල ඒ බාහිර ලෝකයේ හැදෙන සියල්ල එක්ක සම්බන්ධ වෙන්න මේකේ වස්තුවේ තියෙන ශක්තිය. ඕකට කියන්නේ මොකද්ද? ඒකට කියන්නේ අසත්තා. අරකට කියන්නේ සත්තා. මේ සත්ව එකේ තියෙන මොකද්ද? දැන් ඒ ඒ අය ශක්තිය ඒ ඒ වෙන් වූ ශක්තිය හැදීම සඳහා එක්තරා ප්‍රමාණයකින් ඒ ඒ රසායන රසායන නෙවෙයි කාන්දම් ශක්තිය එක්කාසනා වගේ එසේ එක්කාසු වෙලා හැදිච්ච වෙන්වෙන් වශයෙන් හැදිච්ච දේවල් එකට ගොනු වීම නිසා ඒකෙන් හැදුනා ඒකෙන් නිෂ්පාදනය වෙනවා අර සෑම එකක් එක්කම යොමු වෙන ගැති. <coughs> ලෝල ජාතික කියන්නේ බෑ ඉතින් ඊට එහා නේ අපි දැන් මේ කිව්වේ මුල් අවස්ථාව. මේ අර මේක ආශාව උපදින වෙලා. ආශාව කියලා තවත් එකක් එක්ක සම්බන්ධ වෙන සෑම එකක් එක්ක සම්බන්ධ වෙන්න තියෙන ශක්තිය උපදින වෙලාවේ කියවම හරි. වෙන જાතිය කියේ මොකද්ද? අර එක තැනකවත් නෑ මේ පොඩි ඈ කාන්දම් කාන්දම් ස්වරූපයක් සත්තා කොතන කොතන සත්තා ලෝල જાතිය කියනවා කියන්නේ ලෝල කියන එක තියෙන්නේ සම්බන්ධ වෙන ගතියක් ආවා ලෝල જાතික තමයි එතන තියෙන්නේ ඒක සත්තා කියන එකේ ලීමේ ශක්තියක් තියෙනවා ඒක ලෝල જાතිය කියන්නේ ඒක දෙතුන වෙන ගතියක් තියෙන්නේ නැතම සත්තා ලෝල જાතික ඇලීමක් ඇලීමක් කියන එකක් තියෙනවා ඒ අතන මුලින් කිව්ව ඒ වර්ග තුනේ එක්කාසු අර අර විවාහකේ ඒ ඒ එව්වා එක විතරයි. ඒතකොට ඒක එක්කාසුනේ ඒ සත්‍ය කියන ඒ එකමුතු ඇති උනේ අර වස්තු ශක්තියක් ලෝකේ හදන්න විතරයි. ඒතකොට ශක්ති පහක් ලෝකේ කාන්දම් වලින් හදනවා. ඒ ශක්ති පහ වෙන් වෙන් වශයෙන් හැදුනට පස්සේ ඒ ශක්ති පහ එක්කාසු වෙලා හැදෙන ඇලීම ඒ ඒවා හැදිච්ච ඒවා නැවත ඇලීම. ඊ ඇලීම විසින් නිෂ්පාදනය කරන්නේ වෙන මොකුත් නෙවෙයි. අර මෙතන තියෙන පහ අර බාහිර ලෝකයේම තියෙන පහ එක්කාසු වෙලා හැදිච්ච වස්තුව විසින් ඇලෙන්නේ මොකද? ලෝල જાතිය කිව්වේ මොකද්ද? ඒ හැදිච්ච වස්තුවෙක් ඇලෙන්න පටන් ගන්නවා මේ වස්තුව. මේ වස්තුවේ ශක්තිය ඒ වස්තුවෙක් ඇලීමේ අවස්ථාව නිෂ්පාදනය වෙන්නේ ඔය ඔය කියන අවස්ථාව. එතකොට අර සත්‍යයකුගේ සත්‍යයකුගේ ආරම්භය ඔන්න ඔතෙන්දී සිද්ධ වෙන්නේ මන පංචකාමයේ සම්බන්ධ. ඒ ලෝල ජාතික කිව්ව ඔන්න ඔතෙන්. ඔය ආරම්භය කියන ඇති වෙන අවස්ථාව. සත්‍ය කියන මේ එකමුතුව සෑම එකක් එක්කම එක්කාසෙන ඇලීම ඇති වෙන අවස්ථාව තමයි ඔය. ඒතකොට දැන් මේ අපි සත්තු මිනිස්සු ආදී කෙනෙක් ඒ අයගේ මුල් ආරම්භය තමයි ඒක. ඒතකොට කවුරුත් හැදුවේ නෑ කිසිම <coughs> මම නිර්මාණයක් කවුරුත් කළා නෑ. ඒතකොට අපිට පේනවා මේ ලෝකෙම්ම හැදිච්ච වස්තුවක්. ඒතකොට ඒ ලෝකෙම්ම හැදිච්ච වස්තුව <coughs> ඒ ලෝලත්වය කියන අනිත් අනිත් දේවල් එක්ක ආකර්ෂණය වෙන ගති මෙතන උපදිනකොට මෙතන මේ වස්තුව තුල උපදිනකොට <coughs> ඊළඟට කියන්නේ මොකද්ද? රසා පටවින් අඟුලිය සායි. රසා පටවින් අඟුලිය සායි. ඒ මොකද්ද? ඒ <coughs> අඟුලිය කියලා කිව්වේ මෙතන පොතේ උගන්වනවා මේ ඒ රස මේක යෝධයක් වාගේ තියනවලු අර බ්‍රහ්ම ලෝකෙන් දරන නැට්ටා දිගේ වැස්ස එක්කෙනා ඈ පොළොවට අඩිය තිබ්බෙත් ඒක බලා ඉන්න වැහිල්ලුවේ තෙල් පැහැට తీනවා ඇඟිල්ල ගහලා රුස් ගාලා ඉරුවන් ලෙව්වන් එදා ඉඳලා ලෝණ ගතිය පටන් පෙන්න ඇඟිල්ල ලෝණ ගතිය දැන් සමහර ඉන්නවා තාම ඒක කරනවා බත් කාලා ඇඟිල්ල ඇඟිලි පහම ලෝණ ඒ විදිහේ තත්ත්වයක් මේ කියන්නේ ලෝණ ජාතික අඟුලියා කියේ මොකද්ද සීමාව ඒ වස්තුව හැදින්නේ පොළවේ දැන් ඕක මේවා එකේ මොකේද ඔය මේ කරණීය මෙත්ත සූත්‍රයේ තාවර තස කියලා සත්ත්ව මුළු ලෝකයේ තියෙන සත්ත්ව ඔක්කොම දෙකට බෙදෙනවා බුදුහාමුදුරුවෝ පළමුවේ දෙකට බෙල්ලව තාවර කිව්වේ හෙල්ලෙන්න බෑ. යට શબ્දයක් කරන්නත් බෑ. ඇවිදින්න යන්නත් බෑ. හෙල්ලෙන්නේ ඒ හැදිච්ච තැන එහෙමම තියෙනවා එච්චර. ඒ හැදිච්ච තැන හේවම තියෙන වස්තුවක්. නමුත් ඒ වස්තුව ගැන මේ කතා කරන්නේ දැන්. ඒ මොකද්ද? ඒ වස්තුව එතන ඒ ආකාරයෙන් හැදිලා තිනවා. ඒ වස්තුවට අයිති සීමාව අඟුලියක් කියලා. රෝණ ජාතිය කියන අවස්ථාව ඇති වෙනකොට පරමාණු වෙනින් මොදදීන පරමාණු විකාශ වෙනවා. මේ පරමාණු වලින් තමයි ඒක හැදුනේ. මේ පරමාණු පොදියක ක්‍රියාකාරීත්වය මේ කියන්නේ. පොදිය කියවන පරමාණු අපේ එක්කාගේ විස්තරයක් තියෙනවා ඔව් කීපයක් නෙමෙයි පස් පහක් වර්ග පහ රූප ශබ්ද ගන්ධ රස ඒ පහ තමයි මෙතන එක්කාශලා ඒකෙන් හැදිච්ච වස්තුවේ නිර්මාණයක් ඈ වර්ණ රංග වර්ණ වර්ණ ගන්ධ රසෝජා කියනවා ශබ්දේ නිර්මාණය කොටද කියලා ශබ්දය ඒක අර ඝට්ටණයෙන් ඇති වෙන එකක් නේ. ශබ්දය කියන එක ශක්තියකින් ඇති වෙච්ච එකක් නෙවෙයි ඝට්ටණයකින් ඇති ඒ ඝට්ටණය වෙනකොට කොයි එකේ શબ્දයක් මොකද්ද ගැටුනේ ගැටිච්ච දෙන තියෙන එකක් શબ્දය කියන්නේ එතකොට දැන් ස්පර්ශය කියන එකත් එහෙමනේ ස්පර්ශය ස්පර්ශය කියන එකත් හැප්පෙන ප්‍රමාණය අර මූලික ඔය ඝට්ටණය වෙන්නේ මොකද්ද අර වර්ණ රස රස තද කියන මේ ගත්තම ගති තමයි එතකොට ওই පහම අර වෙන්මු වෙන්මු රමේ පරමාණු වල අර කාන්දම් වල ඒ ස්වરૂපේ ක්‍රියාකාරීත්වය වෙනවා. ඒක තමයි මේ පංචකාම වස්තුය කියලා කියන්නේ. එතකොට මෙතෙන්ද කර්ම මේ මෙව පහක් එක්ක ඒ පහර විදිහටයි සකස් ඒ සකස් වූ වස්තුව බාහිරව තියෙන මෙව එක්ක සම්බන්ධ වෙන හැටි මේ කිව්වේ. තේරුණාද? ඊළඟට <coughs> ලෝල ජාතිකෝ අඟුලියාසයි කියලා කිව්වේ අර ඒ වස්තුව තීන යම් කිසි ඇහැට පේන්නේ නැති තැන ඇහැට පේන්නේ නැති ප්‍රමාණයේ වස්තුවක් ඒක. නමුත් ඒකේ තියෙන මූල ධර්මයේ මූල ශක්තිය මොකද්ද? අර බාහිර ලෝකයේ තියෙන ඒ වර්ගයේ කාන්දම් එක්ක මේ කාන්දම ඇලෙන ගතියයි තියෙන්නේ. එතකොට මේකේ තියෙන රූප රූප කාමය ගන්ධ කාමය රස කාමය පොට්ටම් කාමය ආදී මේ මේ කාම පහ මේ කාම පහේ එකමුතුව විහිං ඊ ඊ කාමයේ එක්ක රූපකාමයේ රූපකාමයේ එක්ක රූප වස්තු එක්ක අර වර්ණය පෙන්වන ඒවා එක්ක සම්බන්ධ වෙනවා අර ශබ්දකාමයේ මේකේ තියෙනවා ඒක අර ශබ්දේ නිකුත් කරන කාන්ද පරමාණු එක්ක සම්බන්ධයි. අන්න ඒ ඔය පහ එක්ක සම්බන්ධ වෙන ශක්තිය එක්කෙනෙක් කරන එකක් නෙවෙයි ඒ පහ විශ්ින් කරන එකක්. ඒ පහ විශ්ින් කරන එක ඉතින් අපි මේ දැන් ලොකු වස්තුවක් ඒකේ මහා ලොකු පොට්ටනියක් විශාල පොට්ටනියක් හැදිලා තියෙන නිසා අපිට ඒක තෝරන්න බෑ. අපි කියන්නේ අපි කොන්නවා. නමුත් අර ඊටාම සියුම් ඇහැට පේන්නේ නැති අල්පන්ති තුඩක් තරමටවත් වඩා සිව් වස්තුවක ඔය කාම පහමාර කාම පරමාණු පොදි පොදි එතන බලපවත්වන ඒක අර බාහිර තියෙන ඒවා එක්ක ඇඳුම් දෙන්න පටන් ගන්නවා. ඇඳුම් දෙන්න පටන් ගන්න එක තමයි මෙතන අර අර සීමාව කිව්ව අඟුලියා කියලා. ඒ සීමාව එක්ක තීන අර රස එක්ක රස කිව්වේ එක එක රස. අර රූපකාමයේ රසය වෙන්නේ වර්ණයයි. ශබ්ද කාමයට ශබ්දයයි. ගන්ධ කාමයට ගන්ධයයි. මේ ආදී වශයෙන් ඒ කාම පහට අර කාම පහ රස වුණා මිස එයින් පිටස්තර රසයක් දැන් ගන්ධ කාමයේ විසින් වර්ණ කාමයේ ගන්ධ කාමයට වර්ණ කාමයේ රස වෙන්නේ නැහැ. එතකොට දැන් මේ හොඳයි හොඳයි කියන්නේ යම් යම් දේවල් අපි දකිමි, අහමි. හොඳයි කියන්නේ කවුද කිව්වොත් ඒ තමන් ළඟ තියෙන ඒ කාමයට අයිති ඒ රූප කලාප නැත්තම් පරමාණු විශ්ින් දෙන හැඟීම එයින් දෙන රශ්මි ධාරාව උහුල ගන්න බැරුව කියන කතාවකුයි ඒක හොඳයි මේක නරකයි ක්‍රියාත්මක උනේ ඒ ගොඩ වෙච්ච කාම ශක්ති පහ එන්න ක්‍රියා ක්‍රියාත්මක උනේ ඒක අන්‍ය ධාති අන්නේ ලෝල ජාතිකය කියලා කියේ මොකද්ද? අර පහෙන් වෙනමම හැදිච්ච එකක් කියන එකයි මේ අන්නේ කියන වචනේ අර පහෙන් වෙනමම හැදිච්ච එක. ඒ පහ නෙවෙයි. ඒ පහ එකම තුنين හැදිච්ච එක. ඒ <coughs> ඇදුම් දීමයි කරේ. ඒ වෙලාවට ඔව් ඒක ඒකේ ශක්තිය ප්‍රමාණය හැටි නිසා දුර්වල ශක්තියක් නිසා ඒක වැඩ කරන සීමාව මුලින් පෙන්නවා අඟුලියක් අත්තා කියන ඇලීමේ ශක්තිය අවබෝධ කියලා නොලජාති කියලා ආවම ඒක ගැලපෙන්නේ ඒක සම්බන්ධ වීමේ තෝරා ගැනීමේ හැකියාවක් තෝරන ඒකට අපි තේරුවයි කිව්වට කමක් නැහැ තේරීමකින් තමයි මේ ඇලීම මතුවෙන්නේ. පුජ්‍යලයේ තෝරන එකක් නෙවෙයි ශක්තිය විසින් ඒ ශක්තිය කම්පණය වෙනවා අර ශක්තියෙන් ඒක නිසා ඒක අදින්න හදනවා මෙයා. මේ ශක්තියෙන් අර ශක්තිය කම්පණය වෙනවා ඒක නිසා එයා එයාගේ කොට සදිනවා. පස් දෙනේ පස් පැත්තකින් අදින්න පටන් ඕක දාද ඇදලා යුරයක් කරන්න බෑ දැන් 7යි 2යි වෙලා. ඊළඟට තියෙන්නේ මොකද්ද දැන් පටිච්ච සමුප්පාදිත් එක්ක සම්බන්ධව යන කොටස. ඒක බුදුහාමුදුරන්ගේ ධර්මයේ එක කොනක් හොල්ලනකොට ඔක්කොම හෙල්ලිලා. මොකද එක එකට එක සම්බන්ධ. ඒ නිසා මෙතන පටිච්ච සමුප්පාදය ගත්තාම තමයි මේ බුදුහාමුදුරුවෝ වදාළේ මොනවද මේ? එකම ධර්ම එකම මේ මෙව එකක කොටස් පෙන්වපු ලස්සන කියලා අපිට හැකියනවා. ඒක නිසා මේ අය කවුරුත් වාසනාවන්තයි. දැන් මේ පිළිබඳව යමක් තව අහන්න තියෙනවා නම් හැවට කමක් නැහැ. ඔයිට වඩා ඕක කියන්න යන්න හම්බුනේ දැන් සතෙක් හැදිච්ච හැටි. දැන් අපේ නිරෝධනවත් වගේ සතෙක් හැදිච්ච හැටි ඔන්න දැන් පටන් ගත්තා. දැන් සතා හැදිලා. හැබැයි කොච්චරද ඇහැට පේන්නේ නැති <coughs> ඊටාම සිවුම් සතෙක් ඒකත් නිකන් ඉන්නේ නැහැ. එයාට ගෝචර වෙන රූප, ශබ්ද, ගන්ධ, රස, ස්පර්ශකේ එක එයා වැඩි අදිනවා. එයාගේ මට්ටමේ <coughs> එම தત્ත්වයේ හැටියට එයා ළඟට ඇද ගන්න පුළුවන්. ඒ මොකද ඒ තරම් බහුලයි කිට්ටුයි. දැන් අපේ මට්ටමේ හැටියට අපිව ඇදිලා යනවා එතෙන්. ඒකයි දැන් මොකද ඒවා වේගයෙන් වශයෙන් ගොඩ වෙලා දැන් අපිව ඇදිලා යනවා ඒවැ බලේ වැඩි වෙනවා. ඒකනේ දැන් පස්සෙන් දුවන්නේ. අවස්ථාව වෙනකොට ජල වාෂ්ප වෙන කියන්නේ බවට තව ජීවිය කට ගැනීමේ මූල ස්වභාවයෙන් දාවන. ජලවාෂ්ප හෝ යම් දෙයක් සකස් කිසිවක් ඔව් දැන් මේක සකස් වෙනකොට අනිත් ඒවත් ඔය සකස් වෙන තැනට එයි. ඈ තව මේ කාශේ කියුනේ නෑ. තව ඉස්සරහට අපි යමු. අසන මුළුගේ මුළුගේ භාවයක් නැත සත්තා සත්තා බක්කන් ගැටි කියලා. අවුරුම් දැන් මේ ජීවුනේ දැන් මේ කියන්නේ අවසර ඇලීමේ ශක්තිය වැඩි වීම. මුලින්ම ඇලීමේ ශක්තිය අඩු වීම. ඒ අඩු වීමකුත් වැඩි වීමකුත් නැතුව ඒ සත්තා ශක්තිය ඇලීමේ ශක්තිය ඇලීමේ සංඛ්‍යාවක් වශයෙන් තියෙනවා. ඇලීමේ අර ආවස්තර විද්‍යාව ඇලීමේ ශක්තිය වැඩි වීමකුත් නැතුව අඩු වීමකුත් නැතුව ඒ ශක්ති ප්‍රමාණයම එහෙම තියෙනවා කියන එක නෙමෙයි දැන් මේ පොදිය හැදුනේ ඒ වයින් කියන එකයි. ඒ මට්ටමේ. දැන් ඉස්සරහට ස්ත්‍රී පුරුෂ ભેද අරම ඔක්කොම දෙට්ටෙයි. ඒවා ක්‍රමයෙන් වර්ධනය වෙන්න වෙන්න අර කාන්දමේ தත්ත්වය වෙනස් වෙන්න වෙන්න තමයි ඒ පරමාණු වෙනස් වෙන්නේ. ඒ පරමාණු වල මේ ඒ ස්ත්‍රී පුරුෂ භේදයක් හැදුනේ සතාගෙන් මිසක වෙන කිසිවකින් නෙවෙයි ඊට පස්සේ ඒකේ එයාගෙන් බෝ වෙන්න පටන් ගත්ත ලෝකෙට. ඒක එක ක්‍රියාකාරී මට්ටමක්. ඒ ක්‍රියාකාරී මට්ටම එන්න මේ සතාගේ ඒ කාන්දම් ස්වરૂප එක එක අතර වැඩ කිරීම දීර්ඝ දියුණු වෙනකොට අර ස්වરૂප නිෂ්පාදනය වෙන හැටි බුදුහාමුදුරුවෝ කියනවා. ඈ හොඳයි. මොකුත් නැහැ නේ. ඈ ආවස්තර කිව්වේ මේ ඒ ජීව ස්වરૂපයෙන් ඈත් වූ තත්ත්වයක් ඒ නිකන් හැදිච්ච එකක් අර උපක්‍රමයෙන් හදන ආවස්තරයේ ජීව ශක්තිය තියෙනවා මේ નિરાයසෙන් හැදිච්ච එකේ එහෙම ශක්තියක් ප්‍රාණ ප්‍රාණය කියන්නේ මොකක්ද දන්නවද මේ පහේ පැවැත්ම නොකඩී නොමිලී පැවැත්ම කොහොමද පවතින්නේ මේ බාහිර ලෝකෙත් එක්ක මේ සම්බන්ධ වෙනකොට ඒ සම්බන්ධයේ නිෂ්පය සම්බන්ධයේ උඩ කාන්දමනේ වැඩ කරන්නේ ඒ කාන්දම නිසා මේ වැඩ කරන කාන්දම් බිඳෙනවා තව වැඩ කරන කාන්දම් ඒ රූප කලාප බිඳෙනවා තව රූප කලාප නිෂ්පාදනය වෙනවා. ඔව් ඒක එතන ඉඳලා නොනවති කරන සිද්ධියක්. ඒකයි පවතිනවා කියන්නේ රූප කලාප එකක් නැති එනකොට එකක් හැදෙනවා. දැන් අපිත් එහෙමයි එදාටත් එහෙමයි. නැහැ නැහැ ප්‍රාණය කියන්නේ මොකක්ද දන්නවද ජීවත් වීම නෙමෙයි පණේ කියලා කියන්නේ. නැහැ කොහෙන්වත් ආපු එකක් නෙමෙයි මේ මෙතනින්ම හැදිච්ච එකක්. ඊට පස්සේ මේ තනින් තනට යන්නේ හැදුන සත්තා. ඔක්කොම සත්තු නැති වුණාට පස්සේ හැදිලා වල ඊට පස්සේ අර ගමන් මාර්ග ගමන් ක්‍රමය හදාගන්න. මේ අපෙන්ම වෙච්ච දෙයක් ඒක. ඊට පස්සේ අපි මේ ලෝකෙන් අරග ලෝකෙටත් මේ ලෝකෙට කොයි ලෝකෙටත් හස්තියලු ගහනවා හැදුනට පස්සේ. හැදෙන්නේ ඉස්සෙල්ලම. ඈ මේ සෙලවෙනයි කියන්නේ මොකද්ද? ඒ කාන්දම කම්පණය වීම. ඒක සිවුම් දෙයක්. ඊටාම සුළු දෙයක්. ලොකු වස්තුවක සිද්ධ වෙන විදිහට ඒක කරන්නේ නැහැ. අර කාන්දම සෙලවෙනකොට ඒකෙත් කම්පනයක් ඒ ප්‍රමාණය හැටි තියෙනවා. හොඳයි පින්නතුනි දැන් මේවා අසා ගැනීමෙන් මේවා ගැන කල්පනා කරනකොට ජීවිතේ පිළිබඳව යථා තත්ත්වයේ හිත හිතන්න පුළුවන්. ජීවිතේ පිළිබඳව යථා තත්ත්වයේ හිතනකොට මේ ජීවිත ආසාව ජීවිතේ නිසා ලෝකේ පිළිබඳව තියෙන ආසාව සියල්ල අඩු වෙනකොට අර දුකෙන් අයින් වීමට තියෙන එකම මඟ ඒක වෙනවා. ඒ හැර වෙනම කිසිම ක්‍රමයක් නැහැ. ඒකට මිනිස්සිතපත් ළමණ්ඩයි <coughs> <coughs> මේ තරම් බුදු පියාණන් වහන්සේ ධර්ම ඉස්සරහට දැම්මේ. ඉතින් මේ පින්නතුන් මේ වාසාගෙන ජීවිතේ හැඩගැස්වීමට යොමු වීමේදී ඇතිවන යහපත් తත්වේ ගැන සතුටු වෙනා වූ ලෝකපාලක ශාසන පාලක මේ ස්ථානයටත් අන්‍ය ස්ථානවලටත් අප අප ඇසුරු කරන්නා ස්ථානට අධිගුරු සියලුම දිව්‍ය රාජ සම්යාමීන් සතුටටපත් වේවායින් ලබන්නා වූ ඒ පුණ්‍යානුමෝදනාවෙන් සතුට වන්නා වූ දිව්‍ය රාජ සම්යාගේ ආශිර්වාදයේ මේ සැමටම ලැබී මොහොතෙන් මොහොත ජීවිතය යහපත් මාර්ගවල ගමන් කරමින් ජීවිත රසයේ භුක්ති විඳීම සඳහා දිය හැකි සහායක් කළ හැකි උපකාරයක් කරත්වා <coughs> ඒ දිව්‍ය රාජ සමූහයටත් තම තමන් ලැබෙන සීමේ පරිලෝකීය මව්පිය ආදී ඥාති වර්ගයාටත් බොහෝත පින්දුතුන්ටත් ලෝසතුන්ටත් මේ හැමතෙමත් මේ ශක්තිය කාන්තයම සියලු දුක් නිවාරණා වූ නිර්වාණ ධර්ම අවබෝධයට හේතු වේවායන් සිත ඇති කරගෙන එත්තාවතා චම්මේ කියන ගාන. ආකාශට්ටා